ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරන්න හිතුවා චූලාස්සපුර සූත්‍රය ගැන. මේකදී අංග ජනපදයේ අස්සපුර නගරයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කරුණු කීපයක් තියෙනවා. ඔව් විශේෂයෙන්ම ශ්‍රමණයෙක් කෙන කෙනා ඒ කියන්නේ තමන්ව ශ්‍රමණයෙක් විදිහට හඳුන්වා ගන්න කෙනා, එහෙම නැත්නම් සමාජයේ එහෙම හඳුන්වන කෙනා, එයාගේ ඇත්ත ස්වභාවය මොකක් වෙන්න ඕනේද කියන එක තමයි මේකේ හරය. හ්ම්, ඒ කියන්නේ නිකම්ම නම විතරක් තිබිලා මදි කියන එක. එහෙම නේද? හරියටම. මේ සූත්‍ර දේශනාවෙන් හරි පැහැදිලිව පෙන්නනවා මේ ශ්‍රමණයෙක් වගේ බාහිරව පෙනී ඉන්න එකයි ඇත්තටම ශ්‍රමණ ගුණ Tamanගේ අතුරෙන් වඩන එකයි අතර තියෙන වෙනස. ආ ඒ කියන්නේ බාහිර පෙනුම අර චාරිත්‍ර විදි විතරක් නෙවෙයි අභ්‍යන්තර පිරිසිදුකමයි වැදගත් කියන එක. ඒක තමයි. අභ්‍යන්තර පිරිසුදු භාවයේ තීරණාත්මක වටිනාකම තමයි මෙතනදී අවධාරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන විදිහට දැන් ශ්‍රමණයන් කියලා හඳුන්වන අය අර ඒ නමට ගැළපෙන ගුණධර්ම වලින් යුක්ත වෙන්න ඕනේ. ඒකට කියනවා ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව කියලා. ඔව් ශ්‍රමණේකට සුදුසු නිවැරදි පිළිවෙතේ ඒකිය හැසිරෙන්න ඕනේ. අන්න ඒක. එහෙම වුණොත් විතරයිලු Tamanට ලැබෙන සිව්පසය පවා, ඒ කියන්නේ දානය වගේ දේවල් ප්‍රයෝජනවත් වෙන්නේ. නැත්තම් මේ පැවිද්දත් නිකම් අර වඳ දෙයක් වෙනවා කියලා කියන්නේ. වඳ නොවි ඵල සහිත වෙන්නේ එතකොට තමයි. ඒක හරි වැදගත් කරුණක් උන්වහන්සේ හරි පැහැදිලිව විස්තර කරනෝ පැවිදි ජීවිතයක් කිලිටි කරන ඒක paludu කරන අකුසල ධර්ම ගොඩක් ගැන. හ්ම් මොනවද ඒ වගේ දේවල්? ඒවට කියන්නේ ශ්‍රමණ මල එහෙම නැත්නම් ශ්‍රමණ දෝෂ කියලා. දැන් බලන්නකෝ ලෝභකම. හරි. ද්වේෂය. ක්‍රෝධය. තරහව. ඔව්. අර බද්ධ වෛරය තියෙනවනේ හිතේ හිර කරගෙන ඉන්න එක. හ්ම්. ಗುಣමකු බව. හරි. අනුන්ගේ ಗುಣ දකින්න අකමැති එක. එකට එක කිරීම. පලිගන්න යන එක. ආ. ඉරිසියාව, මසුරුකම, කපටිකම, මායාව. ඒ කියන්නේ තමන් නැති ಗುಣ තිනවා වගේ පෙන්නන එක. හ්ම්. පවිතු ආශා කියන්නේ වැරදි දේවල් වලට තියෙන කෑදරකම. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. වැරදි මත දරන එක. මේ ඔක්කොම මේ ඔක්කොම හිතේ තියාගෙන ඉන්න කෙනා. අන්න ඒ කෙනා කොච්චර බාහිරව ශ්‍රමණ රූපිය පෙන්නුවත් ඇත්තටම ශ්‍රමණේක් නෙවෙයි කියලයි බුදුහාමුදුරෝ කියන්නේ. ඒක ටිකක් තද කතාවක් නේද? ඔව්. උන්වහන්සේක උපමා කරනවා hali අපූර්වට. කියනවා ඒක හරියට දෙපැත්තම කැපෙන මුවහත් ආයුධයක්. අර අඩේටියක් වගේ එකක් සිවුරකින් වහලා තිබ්බා වගේලු. අහා, එළියෙන් පේන්නේ සිවුර. ඔව් එළියෙන් පේන්නේ සිවුර හැබැයි ඇතුලේ තියෙන්නේ භයානක ආයුධයක්. ඒ වගේ තමයි අර කිව්ව කෙලස් හිතේ තියාගෙන ශ්‍රමණෙක් වගේ ඉන්න එක. කිසිම අර්ථයක් නැහැ. ඒ වගේම උන්වහන්සේ තව දෙයක් අවධාරණය කරනවා නේද? අර බාහිර චාරිත්‍ර විතරක් මදි කියන එක? ඔව් ඔව් ඒකත් හරි තදින්ම කියනවා. හුදෙක් බාහිර චාරිත්‍ර විදි අනුගමනය කළාට වඩාක් නැහැ කියලා. උදාහරණයක් දීලා තියෙනව නේද? තියෙනවා. දැන් අර සිවුරු දරාගෙන ඉන්න එක, සමහරු නිරුවතින් ඉන්න එක. ආ, ඒ කාලේ හිටියා නේද එමය? හිටියා. තව ඇඟේ දූවිලි ගා ගන්න එක, වරින් වර වතුරේ බුබුලු දාන එක, දියේ ගිලෙන එක. ඔව්. ගස් යටම ඉන්න එක, එලි මහනේම ඉන්න එක, උඩුකුරුව ඉඳගෙන ඉන්න එක. අවුති වගේ නේද? ඔව්, ඒ කාලේ තිබුණ තපස් ක්‍රමනේ. තවාර වාර වශයෙන් අඩුවෙන් කැම කන එක, මන්ත්‍ර ජප කරන එක ජටාමඩුළු අර කොණ්ඩේ වවල හදාගන්නව. හ්ම් ජටාදාරින්. අන්න ඒ වගේ දේවල්. මේ බාහිර දේවල් කලාට විතරක් ශ්‍රමණ ජීවිතයේ ඇත්ත අර්ථය, ඒ කියන්නේ කෙලෙස් නැති කිරීම ලැබෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒකට හේතුවකුත් කියනෝ නේද? ඔව්, උන්වහන්සේ හරි තර්කානුකූල ප්‍රශ්නයක් අහනවා. දැන් හිතන්නකෝ එහෙම බාහිර ක්‍රියාවකින් විතරක් අර ලෝභ, ద్వේෂ වගේ කෙලෙස් නැති වෙනවනම් දරුවෙක් ඉපදුණු ගමන්ම යාට සිවුරක් පොරවන්න තිබුණානේ නෑදෑයින්ට. එහෙම නැත්තම් ජටාවක් බඳින්න තිබුණානේ. එතකොට කෙලෙස් නැති වෙන්න පෙයි. ඒක ඇත්ත. නමුත් ඇත්ත తත්වේ ඒක නෙවෙයි. උන්වහන්සේම කියනවා තමන් වහන්සේ දැකලා තියෙනවලු මේ වගේ බාහිර පිරිවෙත් හරිම උනන්දුවෙන් කරන අය අතරත් ලෝභ, ద్వේෂ, මෝහ වගේ කෙලෙස් තදින්ම තියෙනවා කියලා. එතකොට මේ බාහිර දෙයි අභ්‍යන්තර තත්ත්වයයි අතර සම්බන්ධයක් නැහැ කියන එක. සම්බන්ධයක් නැහැ. එහෙම බාහිර ක්‍රියාවකින් විතරක් කෙලෙස් නැති වෙනෝ නම් ඇයි එහෙම කරන අය අතරත් ලෝභ ද්වේෂ තියෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් එතකොට ඔබ කියන්නේ බාහිර පෙනුම කොච්චර පිරිවල වුණත් ඇතුළතර කිව්ව ලෝභ ද්වේෂ වෛරය වගේ දේවල් තියෙන කෙනා ඇත්තටම ශ්‍රමණෙක් වෙන්න බෑ කියලාද? බෑ බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව බෑ. එහෙනම් එසේනම් කෙනෙක් කොහොමද සැබෑ ශ්‍රමණයක් බවට පත් වෙන්නේ? මොකද්ද මාර්ගය? භාග්‍යවතුල් මහන්සේ හරිම පැහැදිලි මාර්ගයක් පෙන්නනවා. ඒ තමයි අර කලින් අපි කතා කරපු ලෝභ වගේ ශ්‍රමණ මලකඩ අර ශ්‍රමණ දෝෂ කසල, අපායට අරන් යන අකුසල්, ඒවා ඔක්කොම හිතෙන් අයින් කරන එක, සම්පූර්ණයෙන්ම අත්හරින එක, ඒකට කියන්නේ ප්‍රහීන කිරීම කියලා. හ්ම්, අත්හැරීම. ඔව්, එහෙම තමම් මේ අකුසල් වලින් නිදහස් වෙලා තමන්නම් පිරිසුදු ඉන්නවා කියලා දකිනකොට එයාට ලොකු සතුටක් ඇති වෙනවලු. ඒකට කියන්නේ පාමොජ්ජ කියලා. නිරාමිස ප්‍රීතියක්. හා ඒක මානසික සතුටක්. මානසික සතුටක්. ඒ සතුට නිසා හිත තවත් සතුටු වෙනවා. ඒකට කියනවා පීති කියලා. හරි. ඊති ඇති වෙනකොට කය සැහැල්ලු වෙනවලු. ඒ කියන්නේ පස්සද්ධි. හ්ම් ශරීරයටත් දැනෙනවා. ඔව්. කායික සැහැල්ලුව නිසා සැපයක් සුඛ ලැබෙනවා. ඒ සැපවත් හිත හරි ලේසියෙන් එක අරමුණක පිහිටනවලු. ඒ කියන්නේ සමාධිමත් වෙනවා. සමාධි. අන්නේ පිරිසුදු සමාධිමත් හිතින් තමයි ඊළඟ පියවර එන්නේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන එක. හරියටම හරි. ඒ පිරිසිදු වෙච්ච සමාධිමත් වෙච්ච හිතින් යුතුව මුලින්ම මෛත්‍රී වඩනවා. ඒ කියන්නේ කිසිම සීමාවක් මායිමක් නැතුව. කාටවත් විශේෂයක් නැතුව. ඔව්. කිසි කෙනෙක් එක්ක වෛරයක් නැතුව කාටවත් පීඩාවක් නොවන විදිහට මුළු ලෝකෙටම හැම දිශාවකටම උඩ යට හරහට හැම තැනටම මෛත්‍රිය පතුරවනවා. ඒක ලොකු දෙයක් නේද? අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි කරුණාව, අනුකම්පාව, මුදිතාව, අනුන්ගේ සැපතේදී සතුටු වෙන එක සහ උපේක්ෂාව, මැදහත් බව. මේ උතුම් මානසික තත්ත්ව හතරම අර විදිහටම ලෝකෙ පුරාම පතුරවනවා. මේක පැහැදිලි කරන්න ලස්සන උපමාවකුත් තියෙනවා කියලා මට මතකයි. ඔව් ඔව් හරිම ලස්සන උපමාවක් තියෙනවා. උන්වහන්සේ කියනවා ඒක හරියට හැම පැත්තෙන්ම ඉවුරු බැඳපු පිරිසුදු හරිම සිසිල් මඩ චුට්ටක්වත් නැති මිහිරි වතුර පිරිච්ච ලස්සන පොකුණක් වගේලු. දැන් හිතන්නකෝ හොනට අව්වේ වේලිලා ග්‍රීස්මෙන් පීඩා වෙලා දාහෙන් හෙම්බත් වෙලා වතුර තිබ හැදිලා එන කෙනෙකුට. ඕනෑම දිශාවකින් ඇවිල්ලා අර පොකුණෙන් වතුර බීලා තිබහ සංසිඳවා ගන්න ඒ වෙහෙස නිවා ගන්න පුළුවන් නේද? පුළුවන් කාටත් පුළුවන්. අන්න ඒ වගේ මේ සතර බ්‍රහ්ම විහරණ වඩපු කෙනාගේ හිතත් මුළු ලෝකෙටම සිසිලසක් සැනසීමක් ගේනවා කියලයි කියන්නේ. ඒ හිත කාටත් පිහිට වෙනවා. මේ කාරණා ඔක්කොම අහගෙන ඉන්නකොට මට හිතන වැදගත්ම දෙයක් තමයි මේ කියන මාර්ගය. මේ தത്വෙටපත් වෙන එක කුලය උපත වගේ බාහිර දේවල් මත සීමා වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන තවත් සුවිශේෂී කාරණයක්. භාග්‍යවතුන් මහන්සිය හරිම පැහැදිලිව දේශනා කරනවා කෙනෙක් රජපෞලක වෙන්න පුළුවන්. ක්ෂත්‍රීය කුලේ. එහෙම නැත්නම් බ්‍රාහමණ වෙන්න පුළුවන්. වෙළඳ කුලය, වෛශ්‍ය. එහෙම නැත්නම් කම්කරු කුලය, ශුද්‍ර. මොන කුලයකින් එවිත් පෙවිදි වුණත් කමක් නැහැ. ඒ කියන්නේ සමාජ තත්ත්වය අදාළම නැහැ. අදාළම නැහැ. මේ ධර්ම විනය ඇතුලේ හික්මිලා අර අපි කලින් කතා කරපු විදියට ශ්‍රමණ මලකඩ අර කෙලෙස් ඒව ඔක්කොම දුරු කරලා සතර බ්‍රහ්ම විහරණ වඩලා අභ්‍යන්තර සංසිඳීම ලබා ගන්න හැමෝටම පුළුවන් කියලයි කියන්නේ. ඒක කොයිතරම් වටිනවද නේද ඒ කාලේ සමාජය අනුබලනකොට? අபிෂේම එතනින් නවතින්නෙත් නෑ. උන්වරන්ස කියනවා අවසානයේදී ආශ්‍රව ක්ෂය කරලා. ඒ කියන්නේ හිත කිලිටි කරන මේ සංසාරේ ආයයිත් ඉපදෙන්න හේතු වෙන සීලුම කෙලෙස්. ඒ මානසික කාන්දුවීම් ඒව මුලින්ම උපුටලා දාලා. හ්ම් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම මේ ජීවිතේදීම ප්‍රඥාවෙන් ඒක අවබෝධ කරගෙන රහත් භාවයට පත්වෙනත් පුරුන් කෙනවා. කුලය මොකක් වුණත් කුලය මොකක් වුණත් ඉතින් බලන්න සැබෑ ශ්‍රමණ භාවයේ තීරණය වෙන්නේ කුලය මත නෙවෙයි. ඒක තීරණය වෙන්නේ කෙලෙස් නැති කිරීම, ආශ්‍රව ක්ෂය කිරීම මතයි. එතකොට චූලස්සපිර සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය සාරාංශයක් විදිහට ගත්තොත් මේ සැබෑ ශ්‍රමණ ජීවිතය කියන්නේ බාහිර දේවල් වලට වඩා එහා ගිය දෙයක්. අභ්‍යන්තර පාරිශුද්ධිය, ಗುಣ වගාවක්. ඔව්. ඒක තමයි හරය. බාහිර ලේබලය. ඒ කියන්නේ ශ්‍රමණය කියන නම එහෙම නැත්නම් අර බාහිර පිළිවෙත්. ඒවට වඩා අභ්‍යන්තර හරය තමයි වැදගත් වෙන්නේ. මේක ඇත්තදම අපිටත් අපේ දිනදා ජීවිත ගැන හිතන්න පොඩි ඉඟියක් දෙනවා වගේ නේද? අනිවාර්යෙන්ම. සමහර අපේ ජීවිත දිහා බලන්නත් මේක හොඳ අවස්ථාවක්. අපිත් කොයිතරම් දුරට බාහිර දේවල් වලට, තනතුරු වලට, පෙනුමට, ලේබල් වලට වටිනාකමක් දෙනවද? ඒවට සාපේක්ෂව අභ්‍යන්තර ගුණාත්මක භාවයට කොච්චර වටිනාකමක් දෙනවද කියලා හිතන්න. මේ දේශනාව ඉවර වුණාම භික්ෂුන් වහන්සේලා හරිම සතුටින්ලු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ. ඒකත් සූත්‍රයේ අග සඳහන් වෙනවා. ඒ කියන්නේ ඒ අයටත් මේ කාරණේ හොඳටම තේරුණා. ඒකේ වටිනාකම දැනුණා කියන එක. ඔව් ඒක පැහැදිලි. ඉතින් මේ සාකච්ඡාවෙන් පස්සේ අපිට ඇත්තටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අද කාලෙත් අපි කොයිතරම් දුරට බාහිර ලේබල් උපාදි වෙන්න පුළුවන් තනතුරු වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් නිකම්ම පෙනුම වෙන්න පුළුවන් ඒ දේවල් මත කෙනෙක්ව මනිනවද ඒ කෙනාගේ ඇතුළාන්ත ගුණේ දිහා බලන්නේ නැතුව ඒක අපි හැමෝම ටිකක් හිතන්න ඕනේ කාරණයක්